වැස්ස ගැන හිතන්නේ නැතුව මේ පින්වත් පිරිස අද මේ පැමිණියේ බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් උන්වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්නයි පින්වත්නි අපි කරුණු කීපයක් ඉස්සෙල්ලා කියන්න ඕන. අපි ඉපදුනාට පස්සේ මනුස්ස ලෝකේ දැන් අපි ඉපදිලා ඉන්නේ. අපිට මොහොන දෙන්න සිද්ධ වෙන පොදු දේවල් තියෙනවා. අපිට මග අරින්න බැරි. ඉතින් ඒකක් තමයි වැස්ස. ඒ වගේම වැස්ස නැතුව තිබ්බනම් අද මේ දැන් මොකද තියෙන්නේ? අවුව. හැබැයි අවුවට වඩා මේ වැස්ස නම් හොඳයි කියලා මට හිතෙනවා. හැබැයි අපි ඉපදුනාට පස්සේ අපට තියෙන දෙයක් තමයි මේ අසනීප වීම, ලෙඩවීම. වචන කීපයක් කියගෙන මම කියනවා දැන් මං කිව්වොත් ඔබට මං අద్భుත විදිහට ඔබව සමීප කරලා දෙන්නම් කියලා. ඔබ කැමති දේ මතයට අහු වෙන්නේ දැන් මං කිව්වොත් ඔබව මං සමීප කරලා දෙන්නම් මගේ ළඟට එන්න කියලා කිව්වොත් මා හිතන්නේ ලේසියෙන් ඔබ ඒකට කැමති වෙයි. ඇයි අපි හැමතිස්සෙම හොයනවා මොන ක්‍රමද? ලේසි ක්‍රම. අපි කිව්වොත් ඔබට මේ රෝගී වන ස්වභාවයේ මේ ජීවිතේ තියෙන එකක්. මේක අවබෝධ කරන්න කියලා. සමහර විට ඔබ ඒක තේරෙන එකක් නෑ. මම ඒක කිව්වේ දැන් ඔබ දන්නවා ඇති පසුගිය දවස්වල මරණ කීපයක් වුණා. මේ ලෙඩ සනීප කරනවා කියලා අద్భుත විදියට. එතකොට මේ ඔක්කොම සිද්ධ වෙන්නේ බෞද්ධ අයටයි. මේවැ අනතුර තියෙන්නේ අපිට එක දෙයක් කරගන්න බැරි වීම. ඒ තමයි බුදුරජාණන් වහන්සේව සරණ යන්න බැරි වීම. බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් ඒ සරණ ගියේ කෙනා ලෙඩ සනීප කරලා දෙනවා කියලා තමන්ගේ සරණ අතාරීද? කියන්න බලන්න. අතාරින්නේ නැහනේ. අපි දන්නේ අපි අපේ ජීවිතවලට ඉස්සරහට කොයි විදියට අපිට මුණ දෙන්න තියෙනවද කියලා දන්නේ නැහනේ. එතකොට අපේ නැතිබරිකම් එක්ක අපේ ලෙඩ දුක් එක්ක අපේ රස්සාවල් වල ප්‍රශ්න මේ ඔක්කොම ඉදිරියේ අපි බුදුරජාණන් වහන්සේගේ සරණ යෑම අත්හරිවොත් අත්හරින්නේ අපි අවබෝධයක් ඇතුවද අවබෝධයක් නැතුවද? අවබෝධයක් නැතුව. එහෙමනම් අපිට හරිය වැදගත් වෙනවා බුදුරජාණන් වහන්සේ සරණ යාම ගැන අවබෝධයක් තියා ගැනීම. පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අපට කියා දුන්නේ මේ ජීවිතය ගැන විස්තරයක්ද සසර ගමනක් ගැන විස්තරයක්ද සංසාර ගමනක් ගැන විස්තරයක් නේ සංසාර ගමන ගැන ආගම් දෙකක් මේ ලෝකේ කතා කරනවා දැන් අපි ගත්තොත් මේ ලෝකේ තියෙනනේ විවිධ ආගම් මේ ආගම් අතර වැඩිපුර ජනයා අදහන්නේ දැනට ක්‍රිස්තියානි ආගම ඒකේ කතා කරනවද සංසාර ගමනක් ගැන? ඒක කතා කරන්නේ නැහැ. ඒකේ කතා කරන්නේ මොකද්ද? දෙවි කෙනෙක් ඉන්නවා. ඒ දෙවියෝ මිනිස්යාව මැව්වා. සියල්ල සිද්ධවන්නේ දෙවියන්ගේ කැමැත්තට. එතකොට ඒකේ සංසාර ගමනක් කතා කරන්නේ ඊට පස්සේ සංසාර ගමන කතා කරන්නේ තව ආගම් තියෙනවා. ඊළඟ ආගම මොකද්ද? මුස්ලිම් ආගම. ඒගොල්ලෝ කතා කරන්නේ මොකද්ද? දෙවි කෙනෙක් ඉන්නවා මේ දෙවියෝ මිනිසුන් සත්වයන්ව මැව්වා සියල්ල සිද්ධ වෙන්නේ දෙවියන්ගේ කැමැත්ත. මේක තමයි ලෝක ප්‍රධානාග්‍රන්ථ දෙක. ඊළඟට තව කතා කරනවා Hindu ආගමේ Hindu ආගමේ කතා කරනවා මිනිසයා සංසාරේ ඇවිදගෙන යනවා මේ සංසාරේ මෙරි මෙරි යන්නේ මිනිස්යා තුල මොකක් තියෙන නිසාද? ඇහෙනවද කියන එකට? මේ සංසාරේ සත්‍යය මෙරි මෙරි යනවා මැරෙනවා උපදිනවා මැරෙනවා උපදිනවා කියලා කොයි ආගමෙද උගන්වන්නේ? Hindu ආගමෙත් උගන්වනවා. හැබැයි ඒක උගන්වන්නේ මැරෙනවා උපදිනවා මැරෙනවා උපදිනවා මේ මෙරි මෙරි ඉපදී ඉපදී යන්නේ එක දෙයක් මේ සත්‍යයගේ තියෙන නිසා කියලා. මොකද්ද? ආත්මය. ආත්මය කියලා එකක් තියෙනවා වෙනස් වෙන්නේ නැති. ඒ නිසා මේ සත්‍යය මෙරි මෙරි ඉපදි ඉපදි යනවා. ඒ ආත්මය දෙවියන් ගාවට ගියාට පස්සේ ඒක ඉවරයි කියලා. ඉපදින්නේ නැති වෙනවා කියලා. සංසාර ගැන කතා කරන එකක් ඒ. බුදුරජාණන් වහන්සේ සංසාර ගැන කතා කළා. මිනිස්සයා මෙරි මෙරි ඉපදි ඉපදි යනවා. හැබැයි යන්නේ ආත්මයක් ඇතුව නෙවෙයි. එහෙනම් ආත්මයක් ඇතුව නෙමෙයි මෙරි මෙරි ඉපදී ඉපදී යන්නේ මේ සත්වයා මක් නිසාද හේතුඵල දහමක් අනුවයි කියලා. හේතුඵල දහමක් අනුව මේ සත්වයා මෙරි මෙරි ඉපදිපදි යනවා. ඒ හේතුව නැතුව ගියොත් ඵලේ නැති වෙන ධර්මතාවයක් මේකේ තියෙන්නේ කියලා. ඉතින් මේ සියලුම ආගම් කෙරෙහි ඕනම කෙනෙක් මධ්‍යස්තව බැලුවොත් මධ්‍යස්තව එයාට එකඟ වෙන්න බුද්ධිමත් කෙනෙක් නම් එයාට එකඟ වෙන්න තියෙන හොඳම ආගම මොකක්ද? බුදුදහමයි. බුද්ධිමත් මිනිසියෙකුට එකඟ වෙන්න ඕනම මධ්‍යස්ත කෙනෙක් මධ්‍යස්ත විමසලා බලද්දී එකඟ වෙන්න තියෙන්නේ බුදුදහමයි. ඒකට හේතුව තමයි මේ බුදුරජාණන් වහන්සේ කරන විග්‍රහය මේ ලෝකේ තියෙන එකක්. මේ ලෝකේ නැති එකක් නෙමෙයි. මේ ලෝකේ තියෙන දැන් මේ ලෝකේ මේ ලෝකේ පින්වත්නි මේ ලෝකේ දුක කියන එකක් තියනවද නැද්ද? තියෙනවා. සැප කියලා එකක් තියනවද නැද්ද? එතකොට ලෝකේ දුක සැප ගැන බුදුරජාන් වහන්සේ කතා කළා නැද්ද? කතා කළා තියෙනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කළා කර්මය සහ විපාක. මේ ලෝකේ කර්මය කියලා එකක් නැද්ද? තියෙනවා. විපාක කියලා එකක් නැද්ද? තියෙනවා. එහෙනම් කර්ම සහ විපාක උන්වහන්සේ කතා කරලා තියෙනවා. ඊළඟට කතා කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ පින සහ පව කියලා එකක්. මේ ලෝකේ පින කියලා එකක් නැද්ද? තියෙනවා. පව කියලා එකක් නැද්ද? තියෙනවා. දැන් මේ ලෝකේ අනිත් ආගම් මොනවා දෙවියන් වහන්සේගේ කැමැත්තට සිද්ධ වෙනවා කියලා කිව්වට පින් පව දෙක ඉදිරියේ ඒගොල්ලෝ අසරණ වෙන්නේ නැද්ද? දැන් අපි ගත්ත දෙවියන් වහන්සේගේ කැමැත්තට කියලා කියන්නේ දැන් ඔන්න අපි ගත්තොත් ඒ ඒගොල්ලන්ගේ වැඩපිළිවෙල ඔන්න කොළඹ දිස්ත්‍රික්කේ තහනම් කළා. ඒ තහනම් කළ දෙවියන් කැමැතරද? දැන් තහනන්නේ. එතකොට දැන් බලන්න ඒ මොකද හේතුව ඒගොල්ලන්ගේ අතින් මොකද්ද සිද්ධ වුනේ? පවක් සිද්ධ වුණා. අහිංසක අය සනීප වෙන්න කියලා ගිහිල්ලා මැරුණා. සමහරට ඒගොල්ලෝ තව කාලයක් ජීවත් වෙන්න තිබුණා ඒ වගේ දෙයකට පත් වුනේ නැත්තම්. එතකොට පින්වත්නි එහෙනම් බුද්ධ දේශනාවල තියෙනවා පින සහ පව කියලා එකක්. එතකොට පින්වලත් විපාක දෙනවා, පවවලත් විපාක දෙනවා. ඊළඟට ධර්මයේ උගන්වනවා බුදුරජාණන් වහන්සේ වදාළ අපිට දිව්‍ය ලෝක කියලා එකක් තියෙනවා. බ්‍රහ්ම ලෝක තියෙනවා. පෙරේත ලෝක තියෙනවා. නිරය තියෙනවා. මනුස්ස ලෝක තියෙනවා. මේ ලෝක තියෙනවා කියලා. දැන් මේවා දැන් මම මේ මේ කියාපු දේවල් ඕනම කෙනෙකුට කල්පනා කරලා හොඳට ඉමසලා තේරුම් ගන්න පුළුවන් දේවල්. පින්වත්නි දැන් මම විස්තර කරන්න හැදී ඔබට මේ මනුස්ස ලෝකේ ආපු අපිට අවබෝධ කරගන්න තියෙන විශේෂ දේවල් කීපයක්. මේ ළඟදී අපේ අසපුවට අම්මා කෙනෙක් ආවා ඒ අම්මා ඇවිල්ලා ඒ අම්මා දිෂ්ටියකින් වගේ කියවන්න ගත්ත ඒ අම්මගේ මේ ජීවිත කතාවක්. ඒ අම්මගේ ඇඟට වැහෙනවා මේ එක්තරා කෙනෙක් ඒ වැහිච්ච කෙනා මට කිව්වා අනේ හාමුදුරනේ මට විස්තරයක් තියනවා කියන්න කියලා ඒ අම්මා කිව්වා මේ නමක් කියලා කිව්වා මේ අපේ සංසාරගත ප්‍රශ්නයක් අපේ අපේ පස්සේ එනවා කිව්වා. මම මොකද්ද කියලා. ඒගොල්ලෝ මීට ආත්ම භාව ගණනාවකට කලින් ඉන්දියාවේ වාසය කළා. ඒ කියන්නේ දැන් ඒ දැන් දිස්ත්‍රික් හැදිලා වැහිලා ආපු නෝනත් කොහෙද ඉඳලා තියෙන්නේ එතකොට? ඉන්දියාවේ. එතකොට එයා ඉඳලා තියෙන්නේ මේ බ්‍රාහ්මණ පවුලක. ඒ කාලෙත් එයා කාන්තාවක්. එතකොට එයා ඉගෙනගෙන තියෙනවා ඒ බ්‍රාහ්මණ ආගම. එතකොට එයා තරුණ වයසට ආවට පස්සේ එයාගේ දෙමව්පියෝ මංගල යෝජනාවක් සම්මත කරලා තියෙනවා. ඒ මංගල යෝජනාව කරලා තියෙන්නේ අර ස්වයංවරය කියලා තියෙන්නේ. ස්වයංවරය කියන්නේ මල් මාලයක් දීලා කැමති එක්කෙනාගේ බෙල්ලට ඒක දාන්න කියනවා. ඉතින් මේ ස්වයංවරයේ දවස වෙනකොට මෙයාගේ හිත ඇදිලා ගිහිල්ලා තිබිලා තියෙන්නේ මෙයාගේ ගුරුවරයාට. එතකොට ගුරුවරයාට මල් මාලි දාන්න විදියක් නැහැ. එතකොට ස්වංවරයට පිරිසක් ආවා. ආවට පස්සේ මේ මේ ගෑනු ළමයා මෙහෙම බලාගෙන බලාගෙන ගියා මල් මාලේ අරගෙන නිකන් පෙනින් තරුණේ පෙනී හිටියා මේ තරුණයාගේ බෙල්ලේ මල් මාලි දැම්මා. දැන් ඔන්නේ තරුණයාව බන්දලා දුන්නා. හැබැයි ආදරේ නෑ. ආදරේ තියෙන යා කාටද? ගුරුවරයාට දැන් ඒ නිසා දැන් දැන් බැන්දට දැන් මේ ආදරයක් නැහැනේ දැන් මේගොල්ලෝ ජීවත් වෙනවා. ඊට පස්සේ දැන් මෙයා මෙයා කල්පනා කළා මම ගුරුවරයාට ආදරය කිරි මට වෙන කෙනෙකුට ආදරය කරන්න බෑ කියලා. දැන් මෙයා ඒක පාළුව මකා ගන්න මොකද කළේ? මොනර පැටියෙක් හදන්න ගත්තා. මොකෙක්ද හදන්න ගත්තේ? මොනර පැටියට තමයි දැන් මේ ආදරේ. දැන් මෙයාගේ ස්වාමියා තරහයි අර මොනර පෙටියත් එක්ක. ස්වාමියා හැමතිස්සම කියනවා මට නෙමෙයි මේ ගෑණි ආදරේ මොනර පෙටියට. දැන් ස්වාමියා බලන් හිටියා බලන් හිටියා දැන් මොනර පෙටියා තුරුල් කරගෙන ඉන්නවා විසක් මෙයා. දවසක් මොකද කළේ මෙයා නැති වෙලාවේ මේ ස්වාමියා මොනර පෙටියාගේ බෙල්ල කපලා මැරුවා. මරලා යාළුවොත් එක්ක උයාගෙන කෑවා. දැන් එතකොට අර අර ගෑනුල මේ ආදර කළේ කාටද? මොණර පිටියටනේ. දැන් එයාගේ තේ වෛරයක් හටගත්තා. මගේ මොණර පැටිය මං ආදරෙන් පණවගේ ආරක්ෂා කළා. මේ මොණර පැටියව නුඹ බෙල්ල කපලා මැරුවා. දැන් පින්පවගෙන දන්නේ නැනේ විස්තරේ. මම උපනුපන් ආත්මෙන් නුඹේ බෙල්ල කපලා මේ විදිහට මරනවා. හිතේ තියාගත්තා. දැන් මෙයාට හැමදේම මතක් වෙන මේ සිද්ධි. දවසක් ස්වාමියා නිදාගෙන ඉන්න වෙලාවේ මේ බිරිඳ ගිහිල්ලා බෙල්ල කපලා මැරුවා. දැන් ඔන්න සංසාරේ ප්‍රශ්නයක් පටන් ගත්තා. ආත්ම භාව ගණනාවක් දැන් මේගොල්ලෝ එනවා. ඒ කියන්නේ දැන් අරයා ආය මුණ ගහනවා ආය බිල්ල කපනවා. ආය මුණ ගහනවා ආය බිල්ල කපනවා. මේ ජීවිතේදීත් මේ ජීවිතේ මෙයා එයා මහත්යත් එක්ක ආවේ මහත්ය තමයි අර කලින් ජීවිතේ ගුරුවරයා. දැන් මේ ජීවිතයගේ මහත්ය. අර කලින් බෙල්ල කපපු එක්කෙනා මේ ජීවිතේ හම්බ වුණා. තුන් දෙනා දැන් ලංකාවේ ඉපදිලා. එතකොට මේ මේ ජීවිතේදී මොකක් හරි ප්‍රශ්නයකදී එයා බෙල්ල කපාගෙන මැරුණා. කවුදාරය අර කලින් ජීවිතේ හම්බුච්ච එක්කෙනා ඒ බෙල්ල කපාගෙන මැරෙන එකට මෙයා හවුල්. ඒ කියන්නේ මෙයාගේ ප්‍රශ්නයක් තමයි හේතුව. දැන් මේ දිෂ්ටිය වැහෙනවා මෙයාට. වැහිල තමයි කියන්නේ අපි මේ සංසාරය මේ ජීවිතේ මෙච්චර දුර අපි දැන් අපි මේක ඉවර කරන්න ඕනේ කියලා. දැන් බලන්න මේ වගේ ප්‍රශ්නයක් ආවොත් වෙන ආගමක් අදහන කෙනෙක් කල්පනා කරයි මෙයාට පිස්සු. ඒක මෙයාට මොන හරි මානසික රෝග මොකක් හරි හිස්ටීරියා හරි මොනවා හරි කියලා බෙහෙත් දෙයි. නමුත් ඇත්තට මේගොල්ලන්ගේ එතකොට ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ වගේ සිද්ධි ගැන බුද්ධ දේශනාවේ නැද්ද? ඔබ දන්නවද ඒකේ තියෙනවා බුද්ධ දේශනාව තියෙනවා නහි වේරේන වේරාණී සම්මන්තිද කුඩාචලං අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ වෛරයෙන් කවදාවත් වෛරේ සංසිඳින්නේ නැහැ. වෛරේ සංසිඳින්න වෛර නොකිරීමෙන් මේක ලෝකේ ස්වභාවයක්. මේක සනාතන ධර්මයක් කියනවා. දැන් ඔබ අහලා නැද්ද සමහරු කේන්ති ගියාම කියනවා මම ಜಾති ಜಾති පලි ගන්නවා. කියනවනේ. ඔබත් කියලා එක් සමහරින්නේ. එතකොට කේන්ති ගියාම ಜಾති ಜಾති පලිගන්නවා කියලා කෙනෙක් කිව්වොත් ඒ කියපු දෙයට අනුව හැදෙන්නේ කොහොමද මේක? දැන් ඔබ චුට්ටක් හිතලා බලන්න මේ කියන එක. දැන් අර මොනරගේ බිල්ල කපපු වෙලාවේ අර බිරිඳට විශාල වෛරයක් ඇති වුණා කවුරු ගැනද? තමන්ගේ ස්වාමියා ගැන. ඇති වෙලා යා මොකද්ද කිව්වේ? මම ಜಾති ಜಾති මේ විදියට පලි ගන්නවා මේ විදියට බෙල්ල කපනවා කියලා. ಜಾති ಜಾති විලා මේ ජීවිතේදිත් එයාගේ බෙල්ල කපන එකට මෙයා හේතුවක් වුණා. මේ ජීවිතේත් එයා බෙල්ල කපාගෙන මැරුණා. එතකොට බලන්න මේ පස්සෙන් ආපු විදිය. එතකොට මේ පස්සෙන් එන්න එයා පිහිටුවේ හිතේ මොකක්ද? චේතනාව. චේතනාව පිහිටුවේ. එතකොට චේතනාවට එකතුනේ වෛරය. දැන් බලන්න ඔබ හිතලා අර සීරි වාණිජ කච්චපුට සීරි වාණිජ ජාතකේ බෝසතාණන් වහන්සේ අර රන්තලිය විකුණලා ගංගාවෙන් එතර වෙද්දී වංචාව කරන්න හිටපු එක්කෙනා ගංගාවේ මෙතර ඉඳලා වැලි ගොඩක් අත් දෙකට අරගෙන මිටි මොළොල්ලා මොකද්ද කිව්වේ? මම භවය භවයක් ගානේ පලි ගන්නවා කිව්වා. දැන් බලන්න සාරා සංකේය කල්පලක්ෂය පෙරුන්දම් පුරලා තුසිත භවනේ ඉඳලා දෙවියන්ගේ ආරාධනාවෙන් පස් මහ බැලුම් බලලා මහා මායා බිසවගේ කුසේ බෝසතාණන් වහන්සේ උපදිනකොට කිසි පාරමිතාවක් නැතුව දේවදත්ත වෙලා ඒ වංශෙම රජපෞලක උපන්නා. කොහොමද මේක වුනේ? බලු බැලමට කිසිම සාධාරණ පදනමක් පේනවද? නෑ නේද? ඇයි පෙරුන්දම් පුරාගෙන එනකොට සමහර අවස්ථාවලදී බෝසතාණන් වහන්සේ මුවා වෙලා කැලේ ඉන්නකොට දේවදත්ත ඉන වැද්දා වෙලා ඒ කැලේ. බෝසතාණන් වහන්සේ හස්ති රාජෙක් වෙලා වනාන්තරයක ඉන්නකොට ඇද්දල කපන වැද්දෙක් වෙලා දේවදත්ත ඉන්නවා. කොහොමද මේ සම්බන්ධය හැදෙන්නේ? දැන් චේතනාව වෛරී චේතනා පීඩුවට පස්සේ ඔබට තේරුම් ගන්න මේ වැදගත් කාරණයක් මේ කියන්නේ ඊට පස්සේ අපි මේ අසකනාසේ දිවකය මනස මේවට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරලා තියෙන වචනයක් ධාතු කියලා මොකන්ද පාවිච්චි කරලා තියෙන වචනේ ධාතු චක්කු ධාතු අසනං වූ ස්වභාවය සෝත ධාතු කන නම් වූ ස්වභාවය, ගාහන ධාතු, නාසය නම් වූ ස්වභාවය, ජීවහා ධාතු, දිව නම් වූ ස්වභාවය, කාය ධාතු, කය නම් වූ ස්වභාවය, මනෝ ධාතු, මනස නම් වූ ස්වභාවය. එතකොට මේක ස්වභාවයක්. මේ ස්වභාවයට තමයි අර වෛරය මිශ්‍ර වෙන්නේ. මිශ්‍ර වුණාට පස්සේ තමන්ම දන්නේ ඒ මිශ්‍ර වෙච්ච දේත් එක්ක තමයි යනවා. ඊට පස්සේ මේ ලෝකේ තියනවා වැඩ කරනවා ඔබ දන්නවද මේ දැන් මේ වඩදිය බාදිය කියලා එකක් තියෙනවා ලෝකේ මේ කාන්දම් බලය කියලා එකක් තියෙනවා ඊළඟට මේ උතුරු දිශාවට කාන්දම් බලය වැඩ කරන ගතියක් තියෙනවා මේක තියෙන ලෝකේ ස්වභාවයක් නේ මේ වගේ ස්වභාවයක් තියෙනවා දැන් බුදු කෙනෙක් පහළ වෙනකොට පින්වන්ත අය ඒ බුදුරජාණන් වහන්සේ ඉන්නවට ගිහින් පිළිසිඳ ගන්නවන ධාතු ස්වභාවයක්. සමහර ඔබට මතකද සුනාමිය එන වෙලාවේ සමහර අය රට ඉඳලා ඇවිල්ලා මුහුදුවරට ගිහිල්ලා වෙලාවට සමහර ගියල් දොරල් වහලා කන්දට ගිහිල්ලා ධාතු ස්වභාවයක් තියෙනවා. මේ ධාතු ස්වභාවයට මිනිස්යාගේ ක්‍රියාව එකතු වෙනවා. මිනිස්යාගේ චේතනාව එකතු වෙනවා. මේ නිසයි වෛර කරන්න එපා කියන්නේ. වෛර හිත පිහිටුව ගත්තට පස්සේ එයා දැනුවත් හෝ නොදැනුවත් හෝ ආය ආයමත් ඒක හම්ප වෙනවා. දැන් අර කාලයක් කිනීගේ කතාවේ අර වෛර කරගත්තු එක්කෙනෙක් මනුස්ස ලෝකේ අනිත් කෙනා යක්ෂණී වෙලා. ඉතින් යක්ෂණී හොයාගෙන ගියානේ අර මනුස්සයව. මේ නිසා අපි දන්නේ සමහර අවස්ථාවලදී වෛර කරන අය එක්ක මැරිලා ගිහිල්ලා සතෙක් වෙලා ඉපදිලා පස්සේ ගෙනවා. පලිගන්නේ නෝ. ඉතින් මේකෙන් අපි තේරුම් ගන්න ඕනේ බුදු කෙනෙක් පහළ වෙලා අපට මේව තමයි කියලා දෙන්නේ. එතකොට අපි අපි බලන්න ඕනේ මේ ජීවිතේ මේ ලෙඩ සනීප කරගන්න ආගම් වෙනස් කරන්න නෙමෙයි. මේ සංසාරේ ස්වභාවය තේරුම් ගන්නයි බලන්න ඕනේ. ධාතු ස්වභාවයක් ඇටිට එහෙම තියෙනවනේ. දැන් අපි ගත්තොත් ඔබ මේ ජීවිතේ කාට හරි කිරිය වෛරේ පිටව ගත්තා කියන. භවයෙන් භවේ මං වෙනවා ඔබෙන් පරිගන්න කියලා. මොකද මං අහලා තියෙනවා මගේ කනින් අහලා තියෙනවා ඉස්සර මං. ඔහොම කියනවා සමහරු. හිත පිහිටුවා ගන්නවා. මොකද හිත පිහිටුවා ගන්නේ? වෛරය. බුදුරජාණන් වහන්සේ අපිට හිත පිහිටුවා ගන්න කිව්වා මොකේද? කුසලී. දැන් අපිට කුසලයේ හිත පිහිටවා ගන්න උවමනා කරන්න ඕන ලොකු ශක්තියක්. වෛරයේ හිත පිහිටවා ගන්න ශක්තියක් ඕනේද? කිසි ශක්තියක් ඕනේ නැහැ. මේක නිකන් පුරුද්දට වගේ කෙනෙකුට යන්න ඉඩ තියෙනවා. දැන් සමහර අවස්ථාවලදී සංසාරගත ඒවා තිබුණාම එක්ක මේ ජීවිතයේදී ස්වාමියා බිරිඳ වෙලා එකතු වෙනවා. එවන අවුරුදු ගාණක් ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන උන්න බඳිනවා. බඳලා ටික කලක් ගියාම මොකද වෙන්නේ? මේගොල්ලෝ අතර පෑහෙන්නේ නැති ස්වභාවයක් කියනවා. හැමදාම එක්ක සම්ඩු සරුවල් මොනවා කළත් එක්ක ස්වාමියා බිරිඳට යමක් කිව්වහම ඒක රුස්සන්නේ නැහැ. බිරිඳ ස්වාමියාට යමක් කිව්වම ඒක රුස්සන්න. ඒතකොට මේක විඳවන්න තමයි එන්නේ. මේ විඳවන දෙයේදී අර වෛරය අලුත් වෙන්න පුළුවන්. කොහොමද? අවබෝධයක් තිබුණ නැත්නම් සංසාරය ගැන. එතකොට ස්වාමියා බිරිඳට වෛර කරන එක වළක්වන්න පුළුවන්ද? බෑ. බිරිඳ ස්වාමියාට වෛර කරන එක වළක්වන්න පුළුවන්ද? බෑ. සමහරු සමහර බිරින්දෑවරු ස්වාමියාට කියනවා මම උඹ මට මගේ ජීවිතේ මේ කරපු විනාශෙට මං එනවා. මං පල්ලි ගන්නවා. සමහර ස්වාමියෝරු බිරින්දට කියනවා. බිරින්ද ස්වාමියාට කියනවා. එතකොට මේගොල්ලන්ට ධර්මයේ නොතිබුණොත් ඒගොල්ලෝ මේ ගොඩට ඇඹරිලා යන්නේ නැද්ද? මේකේ විනාශ වෙලා යන්නේ නැද්ද? විනාශ වෙලා යනවා. ඊට පස්සේ ඒගොල්ලෝ සත්තු වෙලා ඉපදිච්ච කාලෙක අර වෛරය ආයෙ මතුවෙනවා. ආය මිනිස් වෙලා උපදිච්ච කාලෙක ආයමතු වෙනවා. ආයමතු වෙනවා. මේක ඉවරයක් නෑ පින්වත්නි. මේක ඉවරයක් නෑ. ඉවරයක් වෙන්න නම් අපි මේක අවබෝධ කරන්න ඕනේ. මොකද අපි මේ චේතනා පහල කරමින් හිතන දේ අපිට ආයමත් මුණ ගැහෙනවා කියලා. ආයමත් මුණ ගැහෙනවා කියලා. හිතා ගන්න බැරි දැන් අපි ගත්තොත් වෛර හදාගෙන එන අය මුණ ගැහුණාම ඇති වෙන්නේ ඉවස ඉවසිය නොහැකි වේදනාවක්ද සතුටක්ද වේදනාව වෙනකට අර පසුබිම ආය හැදෙනවා අර පසුබිම ආයෙත් හැදෙනවා ඒකට අපිට ඥාණය තියෙන්න ඕනේ මේ මේක එන්නේ මේ ජීවිත එකක් නෙමෙයි මේ තියෙන්නේ එතකොට අපිට ඥාණි තියෙන්න ඕනේ මොකද්ද ඥාණේ මේ මේ ප්‍රශ්නේ සංසාරේ ඉඳලා එන එකක් කියන ඥාණය තිබ්බොත් අපිට ඉවසන්න පුළුවන් වෙනවා. ඒ ඥාණය නැත්තම් ඉවසන්න බෑ. මොකද මේ වෛරය පිහිටුවා ගන්න ගතිය එනකොට එයා බලන්නේ එයාගේ පැත්ත විතරයි. තමන්ට සිද්ධ වෙච්ච අසාධාරණේ, තමන්ට සිද්ධ වෙච්ච පාඩුව, තමන්ට සිද්ධ වෙච්ච අවාසිය, තමන්ට සිද්ධ වෙච්ච අලාභේ මේක බලද්දි එහෙම කල්පනා කරද්දි කරද්දි මොකද වෙන්නේ? ආයේ වෛරය හට ගන්නවා. බුදුරජාණන් වහන්සේ ඒකයි වදාළේ ඒක හිතන්න එපා කිව්වා. අක්කුච්චි මං මට අසෝලා බැන්න. අවදි මං මට අසෝලා මගේ දේවල් පැහැරගත්තා. අජිනි මං අසෝලා මාව පැරැද්දුවා. අහාසිමේ මට අසෝලා සෝල්දේ කිව්වා. මෙහෙම කල්පනා කරනකොට මොකද වෙන්නේ? බුදුරජාන් වහන්සේ වදාළේ අක්කොච්චි මං අවදි බං අදිනි මං අහාසමේ යේචිතං උපනයන්ති ඒකම හිතේ පිහිටුව පිහිටුව හිටියොත් වේරන්තේ සන්න සම්මති ඔවුන්ගේ වෛරේ සංසිඳෙන්නේ නැහැ දැන් අපි මේ ගත කරන ජීවිතය තුළ දරුවෝ ඉන්නවා සමාජයේ තියෙනවා ආත්මහල් පාල වටපිටාව තියෙනවා සමහර අයගේ අපිට දැකලා තියෙනවා මේ කුලියට ගයක් කරන් යනවා. ඔන්න ගයක් කුලියට ගත්ත වෛරාකාරය අල්ලපු ගෙදර. ගානට එයා එකතු වෙනවා. මේකට තමයි ධාතු ස්වභාවය කියන්නේ. වෛර කරන එක්කිනාට වෛර කරන එක්කිනා මුණගස්සලා දෙන ස්වභාවයක් සංසාරේ තියෙනවා. එතකොට මේ මුණ ගැසීම වෙන්නේ මොකෙන්ද? ධාතු ස්වභාවයකින්. ඒක මේ පුද්ගලික කරනවා නෙමෙයි. ඒක පුද්ගලෙක් කරනවා කියලා හිතන්න එපා. ඒක දෙවි කෙනෙක් කරනවත් නෙමෙයි. ඒක මොකෙන්ද වෙන්නේ? ධාතු ස්වභාවයෙන් වෙන්නේ. ඒ ධාතු ස්වභාවය තමයි දැන් දැන් සමහර විට වෛරක්කාරයා ඉන්නේ එංගලන්තේ කියමු. මෙයා ඉඩකඩම් කරලා එංගලන්තේ යනවා. ආයෙ මුණ ගැහෙනවා. වෛරක්කාරිනේ ගම්පහ කියමු. මෙයා ගම්පහ යනවා ගියක් අරගෙන අල්ලපු යටට. වෛරක්කාරයා ඇවිල්ලා. දැන් වෛරක්කාරය වෙන්න කොහෙවත් ඉන්නවා කියමු. පත්තරේට දාන මගුල් දැන්වීම. වෛරක්කාරය එනවා. හරි පුදුමයි. ඒක මොන ස්වභාවය කියලාද අපි කියන්නේ? ධාතු ස්වභාවය. මේ ධාතු ස්වභාවයකට අපි අහුවෙලා ඉන්නවා කියලා අපි තීරුම් ගන්න ඕනේ. ධාතු ස්වභාවයකට අහුවෙලා ඉන්නවා කියලා. මම තව සිද්ධියක් දන්නවා. ඒත් මං අඳුරන කෙනෙකුට ඒක වුණේ එයා භාවනා කරගෙන යද්දි යාට භාවනා කරගෙන යද්දි භාවනා කරගන්න බැරුව ගියා. බැරුව ගිහිල්ලා ටික දවසක් යනකොට ආසනීප වුණා. දැන් දන්නේ නැති කෙනෙක් හිතන්නේ මොකද්ද මේ භාවනා කරාම අසනීප වෙනවා කියලා. ඊට පස්සේ මෙයාට දිෂ්ටියක් ලැබුණා. මේ දිෂ්ටිය හොයලා බලද්දී පෙර භවයේ ඉඳලා එන යක්ෂයෙක්. තමයි මේ තරුණ ළමයෙකුට වැහුනේ. ඊට පස්සේ මේ මේකට මම මැදිහත් වුණේ ඒකට තමයි. ඒක ස්වාමනාස කෙනෙක් එකට මැදිහත් වෙලා මෙයාගෙන් විස්තරය ඇහුවා. ආහන්නකට මේ ප්‍රශ්නේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ. විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ මහාන වෙලා හිටපු දෙන්නෙකුගේ ප්‍රශ්නයක්. ඒ කාලේ මේ දෙන්නෙක් මහාන වෙලා හිටියා. එක්කෙනෙක් ගුරුරයාට ගිහිල්ලා කිව්වා අයෙක් තව කෙනෙකුට විරුද්ධව ගුරුරයාට තරවටු කළා. තරවටු කරාට පස්සේ ඒ තරවටු ලැබුවේ කෙනා වෛර බැඳගත්තා ඒක කියපු එක්කෙනාට. අසවලා තමයි මේ ගුරුරයාට අරක කියලා මට බැන්නේ. වෛරින් සිවුරැරලා ගියා. ගිලා හිටියා මැරුණා යකෙක් වුණා තාමත් ඒ යක්ෂයෝනේ. ඊට පස්සේ දැන් මේ ජීවිතේදී දැන් ආයේ ගුරුවරයා මැරිලා ගිහිල්ලා ගෝලියෝ මැරිලා ගිහිල්ලාම වෙලා දැන් ආයෙත් මේ ජීවිතේ තුන ගුරුවරයෙක් මහාන වෙලා ඉන්නව ආරණ්‍යයක. ඔන්න ගෝලයා මෙයා ගෝලයා හැටියට ආයෙ මහාන වුණා. එතකොට ඔන්න පරණ ගුරුගෝල සම්බන්ධය. දැන් භාවනා කරන ගමන් යකා වැහුණා. දැන් අර ගුරුවරයා ඉස්සරහ අර යකා කතා කරලා කියන ඔබ වහන්සේ ළඟ තමයි අපි මහාන වෙලා හිටියේ. මෙච්චර කල් අපේ ප්‍රශ්න ආවා. ඊට පස්සේ දැන් බලන්න මේක සෙට් වෙනකම්, ඒ කියන්නේ මේක එකතු වෙනකම්ම අර ගුරුවරයාට අර ගෝලයා එකතු වෙනකම මේ ප්‍රශ්නේ ආවා. ඊට පස්සේ ගුරුවරයා අනුශාසනා කළා ඔය වෛර ඔය වෛර තියාගන්න එපා. වෛර දුරු කරන්න නැත්තම් මේ සංසාරේ ගැලවෙන්න බෑ කියලා. අන්න මේ ජීවිතයේදී වෛරය දුරු කරගෙන මේ යක්ෂයා අයින් වෙලා ගියා. දැන් එයා හොඳින් ඉන්නවා. දැන් බලන්න මේ වගේ අපිට පේන්නේ නැති ප්‍රශ්න මේ සංසාරයේදී ධර්මයේ නොදැන සිටියොත් සංසාරය ගැන බුදුරජාණන් වහන්සේ කරපු දේශනාවල් අපි දන්නේ නැතුව හිටියොත් අපි ආයෙමත් අර පරණ අවුලට වැටෙන්නේ නැද්ද? ආයමත් ආයමත් අපි පරණ අවුලට වැටෙනවා. සමහරට සංසාරයේ හතුරා දරු වෙලා උපදිනවා. ලේලි වෙනවා. බෑන වෙනවා. හොයන්න බෑ. ඉතින් මේ නිසා මෙහෙම යන ගමනක අපි හොඳට අඳුනාගෙන තියන්න ඕනේ පින්වත්නි. අපි තේරුම් අරන් ඉන්න ඕනේ මේක. වෛරය කියන එක දැන් අපි ගත්තොත් මේ දැන් මේ විදිහට අහනකට ඔබට කවුරු හරි කෙනෙක් කෙරේ වෛරයක් තිබුණා නම් ඔබට මොකද්ද දැන් හිතෙන්නේ? ඒ වෛරය තියා ගැනීම සුදුසුයි කියලා හිතෙනවද? ඒක දුරු කිරීම සුදුසුයි කියලා හිතෙනවද? හැබැයි සංසාරේ පුරුදු කරපු වෛරයක් දුරු කරන්න ලේසිද අමාරුද? සංසාරේ පුරුදු වෙච්ච වෛරයක් දුරු කරන්න අමාරුයි. මොකද දුරු කරන්න අමාරුයි. ඈ මෙහෙමයි ධාතු ස්වභාව කියලා මං කිව්වනේ. දැන් අපි ගම්මු දැන් ඔබ ඉන්නවා. දැන් ඔබට කවුරු කෙනෙක් ඔබව රිද්දවනවා. රිද්දවන්න රිද්දවන්න ඔබේ හිතේ මොකද්ද හටගන්නේ? ඔබට කර ඔබට කරගන්න දෙයක් නැතුව නම් ඔබට වෛරයක් හටගන්න පුළුවන්. දැන් ඔබට තේරෙනවා මේ තේරෙනවා මේ වෛරය සුදුසු නෑ. මම මේ වෛරය අත්හරින්න ඕනේ. ඔබ අත්හරින්න හදනකට අර වැඩියෙන් විරුද්ධ වන්න ගත්තොත් ඇයි දැන් මේක ධාතු ස්වභාවයක් හැටියට හැදිලා ඉවර වෙච්ච එකක් නේ එතකොට මොකද්ද ඔබ කරන්නේ දැන් ඔබට ඕනේ මේ වෛරෙන් අත් මිදෙන්න ඔබ මේක සී නොකර ඉන්නවා ඉන්නකට ආයෙ අර අවුස්සනවා ඔබට ඕන කරනවා ගොඩාක් වීරිය ගොඩාක් වීරිය ඕන කරනවායි ඔබට මේක කරන්න තියෙන්නේ hina වෙවි නෙවෙයි. සමහරට ඔබට මේක කරන්න තියෙන්නේ හඬ හඬ. hina වෙවි නෙමෙයි ඒක ගුටි කකා. වේදනාව විඳ විඳ තමයි මේක ජය ගන්න තියෙන්නේ. ඒකයි පින්වත්නි අපි මේ බුදු කෙනෙක් සරණ යනවා කියන්නේ මේ ජීවිතේ විශාල කතන්දරයක් අපි දැනගන්නවා කියන එක. දැන් නැත්නම් බුදු කෙනෙක් සරණ යනවා කියන්නේ ඔබ හිතන්න එපා මේ මේ ලෙඩට බෝධි පූජාවට එහෙම නැත්නම් ඒබඳු දෙයකට නිකන් මේ පේන දෙයකට කියලා අපි බුදු කෙනෙක් සරණ යන්නේ මුළු සංසාරෙම ප්‍රශ්නෙට විසඳුමක් ගන්නයි. ඉතින් මේ ගැන අපිට දැනුමක් නොතිබුණොත් අපි සරණ යන එකේ ප්‍රයෝජනෙ අපිට ගන්න හම්බ වෙන්නේ නැහැ. සරණ යන එකේ ප්‍රයෝජනෙ ගන්න හම්බ වෙන්නේ නැහැ. අපිට මේ ගැන දැනුමක් නැත්තම්. මේ නිසා පින්වත්නි අපි හොඳට අඳුනාගෙන තියෙන්න ඕනේ දැන් මේ අපි ඉපදීපද සංසාරය යන ගමනේදී ඔන්න දැන් අපට මේ ජීවිතේදී ධාතු ස්වභාවයක් ලැබුණා. ඒ තමයි මේ ඇස, කන, නාසය, දිව, කය, මනස. මේ වගේ දැන් මේ දැන් අපිට ලැබිච්ච එක ගොරෝසුයි. ඒ වගේම භූතයන්ගේ ශරීර තියෙනවා. සියුම්. ඒවැ තියෙනවා ඇස, කන, නාසය, දිවකය, මනස තියෙන අමනුෂ්‍යයන්ට. දෙවියන්ටත් තියෙනවා. දැන් අපේ ලෝකේ අපි හිටියට සමහරට නොපෙනෙන ලෝකයේ අය අපේ ලෝකෙට බලපෑම් කරන්න පුළුවන්. හැබැයි අපි අවබෝධයක් ඇතුව ඉන්න ඕනේ මේ සංසාර ගමනේදී ඒවෙන් මිදිලා ඉන්න අමාරුයි කියලා. මොකද්ද අපිට තියෙන උනේ අවබෝධේ? ඔව්. පේන ලෝකෙන් අපිට මිදලා ඉන්න අමාරුනේ. දැන් ඔන්නේ වැස්ස එනවා. දැන් ඔන්න මූණ දෙන්න ඕනේ. අවු එනවා. මූණ දෙන්න ඕනේ. දැන් බලන්න හිතලා පේන ලෝකේ ප්‍රශ්න ටිකක් පොඩ්ඩක් ගම්මු. 71 කැරැල්ලට මූණ දුන්නේ නැද්ද අපි? මූණ දුන්නා. ඒක වයසකයි දාන්නවා. 89 කැරැල්ලට මූණ දුන්නේ නැද්ද? මූණ දුන්නා. ඊළඟට 83 ඉඳලා අවුරුදු 30ක් ඇති වෙච්ච යුද්ධෙට මොන දුන්නේ නැද්ද? එහෙනම් අපි මේ ආවේ මේ කැරලි කෝලහල යුද්ධ ඊළඟට නොයේක් ආර්බුද වලට මුහුණ දෙදී නේද? අපි මොකක් හරි පිනක් තිබුණා ඒ වාට ගොදුරු නොවි බේරෙන්න. එතකොට ඒ වාට ගොදුරු නොවි බේරෙන්න අපේ පිනක් තිබුණාට අපි දන්නවද ඉස්සරහට අපිට මොන මොන දේවල් වලට මූණ දෙන්න තියනවාද කියලා. දැන් අපි කියනෝනේ දැන් 30 අවුරුද්දක යුද්ධය ඉවරයි යුද්ධ ඉවරක අපි සන්තෝෂෙන් ඉන්නවා. අපි දන්නවා දැන් තව අවුරුදු කීපයකින් ඊළඟට අපි මොකටද මොන වගේ දෙයකටද මූණ දෙන්න කියලා දන්නේ එහෙනම් පේන ලෝකේ ප්‍රශ්න වලටත් අපිට මූණ දෙන්න වෙනවා. ඊළඟට නොපෙනෙන ලෝකයේ ප්‍රශ්න වලටත් මූණ දෙන්න වෙනවා. ඒක තමයි සසරි හැටි. ඒකෙන් මග අරින්න බෑ. ඒක මොකේ හැටිද? ඉපදිච්ච මිනිස්සයාට මොන දෙන්න තියෙන පොදු දේවල්. පොදු දේවල්. ඒක මේ සංසාරේ හැටි. නමුත් අපි බලාපොරොත්තු වෙන සංසාරේ මොන වගේ එකක්ද? අසනීප වෙන්නේ නැති. ඈ ලෙඩ වෙන්නේ නැති. හොඳ රස්සවල් හම්බ වෙන. හොඳට ගෙවල් හැදෙන. ලස්සන විවාහ ජීවිත ගෙවන. හොඳ ළමයි ඉන්න. අපි මවාගෙන ඉන්න ලෝකෙ එහෙම එකක් නෙවෙයි. අපි බලාපොරොත්තු වෙන ලෝකයක. නමුත් අපිට මුණ දෙන්න තියෙන්නේ ඒ ලෝකෙට වඩා වෙනස් ලෝකයකට. එතකොට අපි මේ වෙනස් ලෝකය හරියාකාරව අවබෝධ කරගත්තොත් අර මානසිකව ගොඩනගන ලෝකයට වඩා වෙනස් ලෝකයේ තුල තියෙන දුක අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් මානසිකව අපි තෝරුම් ගන්නේ නැහැ. මේ අපිට මේ ජීවිතේ දැන් අපි ගත්තොත් එහෙම ලෝකේ ලක්ෂයක් ගත්තොත් ලක්ෂිම බලාපොරොත්තු වෙන්නේ කරදර නැති ජීවිතයක්. දුක් නැති ජීවිතයක්. කම්කටොළු නැති ජීවිතයක්. බය නැති ජීවිතයක්. ලක්ෂිම බලාපොරොත්තු වෙන එක නේද? නමුත් ඒ කාටවත් හම්බ වෙන්නේ නැත්තේ ඒ බලාපොරොත්තු වෙන දෙයමයි. හම්බ වෙන්නේ නැත්තේ. ඉතින් මේ නිසා අපට අවබෝධයක් තියෙන්න ඕනේ සසරේ හැටි. හැබැයි මෙහෙම එකක් තියෙනවා. බලාපොරොත්තු වෙන දෙයක් අපිට ලැබෙන්න නම් ඒකට උවමනා කරන මොකද්ද තියෙන්න ඕනේ? පින තියෙන්න ඕනේ. බලාපොරොත්තු වෙන දේ ලැබෙන්න නම් ඒකට උවමනා පින තියෙන්න ඕනේ. ඒකට උවමනා පින නැත්තම් බලාපොරොත්තු වෙච්ච දේ කවදාවත් ලැබෙන්නේ නැහැ. හැබැයි අපිට සංසාරේ යද්දී අපිට පින්වත්ටි මේක පැනලා යන්න බෑ. පැනලා යන්න බෑ කියන්නේ දැන් අපි ගත්තොත් කෙනෙකුට මේ සංසාර ගැන කල්පනා කරලා බයක් හට ගන්නවා කියමු. බයක් හට ගන්න හිතෙනවා මට මේකෙන් ඈතර වෙන්න ඕනේ. ඈතර වෙන්න තියෙන පයින් ඇවිදගෙන ගිහිල්ලාද? නෑ. වාහනයක ගිහිල්ලාද? නැවක ගිහිල්ලාද? ප්ලේන් එක ගිහිල්ලාද? නෑ. මොකෙන්ද? Tamange ඇස කන නාසය දිවක මනසම හසුරුවගෙන. එතකොට මේක හසුරුව ගන්න Tamanට තියෙන්න ඕනේ බලය තමයි පින් බලය. පින් බලෙන් තමයි ඒක වෙන්නේ. වෙන දෙයකින් නෙමෙයි. දැන් අපි ගත්තොත් දැන් අපි අපිට කුමක් හරි චූටි පිනක් තියෙනවා. පිනක් නැතුව නෙමෙයි. මොකද්ද පින? අපි වෙනාගමක හිටියනම් අද අපි මේ කතා කරන මාතෘකාව කතා කරන්නේ නැහැ. මේ මාතෘකාව වැහිලා අපිට. එන වෙන ආගමක ඉන්න අපි ඉන්නේ අපි දෙවිය මැව්වා දෙවියන්ගෙන් අපි ඉල්ලනවා. අපිට ආසවල් දී ලබා දෙන්න ආසවල් දී ලබා දෙන්න ඉල්ලුවා ඊට පස්සේ ඉල්ලපු හැටියට උනේ නැත්තම් මොකද්ද අපි කියන්නේ? ඔන්න අපි ඉල්ලුවා ලෙඩ වුණා. ඔන්න අපි ගත්තොත් ඔන්න මහත්ය ලෙඩ වුණා කියමු. ඔන්න දැන් ඕන ඉල්ලනවා යාඥා කරනවා. යාඥා කරන්න කරන්න ලෙඩේ වැඩි වෙනවා. ඔන්න මැරුණා. ඊට පස්සේ අපි මොකද්ද කියන්නේ? අපි එල්ලුවා ඒ ඒ එයා මැරුණේ දිව්‍යංගාවට යාව ගත්තේ අපිව පරීක්ෂා කරන්නයි. ඒ නිසා අපි තවත් තිබියම හිතන්න ඕනේ. බලන්න ඇත්ත බලන්න අහලකින්වත් කොනක් ඉතුරු වෙලා තියෙනවද? සත්‍ය කරා යන්න කොනක් අහලකවත් නැහැ. අද අපිට එහෙම එකක් වුණොත් අපි දන්නවා මේක ඉපදෙන තාක්කල් සිද්ධ වෙන ධර්මතාවයක් කියලා. එතකොට මේ දැනුම අපිට ලබන්න පිනක් තියෙන්න ඕනේ. අපිට පිනක් තියෙන්න ඕනේ මේ ලෝකේ ඉපදීම නිසා ජරා මරණ ඇති වුණා කියන එක තේරුම් ගන්න. එතකොට පින්වත්නි මේක පුළුවන්ද මේ දැන් මේ සංසාර ගමන ගැන අපි කතා කළානේ. එතකොට බලන්න අපිට බලපාලා තියෙන මේ අහසේ තරුද ග්‍රහලෝකද සංසාරයේ කරපු දේවල්ද සංසාරේ කරපු දේවල් කොහොමද මේ ග්‍රහලෝක වලින් හොයන්නේ එහෙම පුළුවන් නම් හොයන්න මේ වෙනකොට කාටවත් දුකක් තියෙන විදියක් නැහැ ඇයි දැන් ගිරහේ මාරු වෙන මාරුන විදියට පූජාවල් තිබ්බනම් වැඩේ හරිනේ දුකක් තියෙන විදියක් නැහැ නේද? නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මොහොදේ මැද්දේ හිටිය අහසි මැද්දේ න ආන්තලික්කේ න සමුජ්ජ මැද්දේ න සමුද්ද මැද්දේ න පබ්බතානං විවරම් පවිස්ස මේ අහසේ මැද හිටියා මොහොදේ මැද හිටියත් කන්දක්කස්සි ගුහාවක හිටියත් බෑ කියනවා කර්මයේ විපාක දෙනකට මුණ දෙන්න ඕන කියනවා ඒකට කර්ම විපාක දෙන්නකට මෝහන දෙන්න ඕනේ නම් අපිට වැදගත් වෙන්නේ ඒකද පූජාවල් කියලා පැනලා යන්න පුළුවන් කියන එකද? ඈ මොකද්ද මේකෙන් සත්‍ය මොකද්ද? මෝහන දෙන්න ඕනේ. දැන් අපිකම දැන් කර්ම විපාකයක් හැටියට කෙනෙකුට දුකක් ලැබෙනවා. දැන් මෙයා මේ දුකෙන් බේරෙන්න පූජාවල් තියනවා තියනවා තියනවා තියනවා. දැන් මෙයාට දුක විඳින්න තියෙන අවුරුදු 5ක් නම් අවුරුදු 5 මේක විඳින්න වෙනවා. අවුරුදු 5න් පස්සේ ඒක ඉවර වෙනවා නම් එයා දන්නේ නෑ මට කර්ම විපාකයක් තිබුණා. ඒ කර්ම විපාකේ ඉවරුණා කියලා දන්නේ නෑ. එයා හිතන්නේ මම පූජාවල් තිබ්බ පූජාවේ බලය තියෙනවා. ඉතින් එහෙම වුණා නම් අවුරුදු 5ක් මේක අද්දන් දෙයිද? නෑ නේද? එකපාරට පූජාවක් තිබ්බ ගම හරියන්න ඕනේ නේ. හැම තැනම තියෙන ඔබට මතකද? මීට කලින් කල්කටාවේ ඉන්දියාවේ කල්කටාවේ මේ අවුරුදු ගානකට කලින් ඔබ දන්නවද දන්නේ මතකද දන්නේ දැන් මේ World Cup World Cup cricket uh, series එකක් තිබ්බා. ඒකෙදි මේ ඊඩන් කියන මේ මේ පිට්ටනියේ කල්කටාවේ එතකොට අන්තිමට තේරුණා ලංකාවයි ඉන්දියාවයි. ඉන්දියන් කාර්යය මොකද කළේ? බ්‍රාහ්මණයෝ ගෙනලා අර ක්‍රීඩා පිට්ටනිය පූජාවල් තිබ්බා. මොකේද පූජාවල් තිබ්බේ? ක්‍රිකට් ටීම් එක දිනන්න කියලා. දිනි ලංකාව. එතකොට බලන්න ඒ මොකද හේතුව දැන් අපිට ඒ හේතුඵල ධහම අපි විමසන්න බැරුව ගියොත් අපිට අපි හේතුඵල ධහම නුවණින් විමසලා තේරුම් ගන්න දන්නේ නැත්තම් අපි හිතනවා ඒ වගේ දේවල් වලින් විසඳන වෙනවා. හැබැයි සමහර වේදේවල් තියෙනවා විසඳන්න ඒවත් තියෙනවා. දැන් මේ අපි ගත්තොත් එහෙම. ඔන්න gedaraka තියෙන අමනුෂ දෝෂයක්. එතකොට මේ අමනුෂ දෝෂය නැති කරන්න යම්කිසි පූජාවක් තියන්න වෙනවා. මොකද මේ පූජාව අරන් තමයි අමනුෂ්‍ය අයින් වෙලා යන්නේ. නමුත් මැච් එකක් දිනවන්න පුළුවන් ද පූජාවක් තියලා. බෑනේ. එතකොට මේ පූජාව කරන්න ඕනේ තැන යා දන්නේ නැහැ. දන්නේ නැහැ. මේ නිසා මේ හැමදේම පූජාවලින් වෙනවා කියන එක ගැනක් බෞද්ධයන් හිතට අපි විශ්වාස කරන්නේ නෑ. සියල්ල පූජාවලින් විසඳ ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවද? සියල්ල යාඥාවලින් විසඳ ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවද? නෑ. සියල්ල කේන්දරේ බලලා විසඳ ගන්න පුළුවන් කියලා විශ්වාස කරනවද? නෑ. අපිට ඊට වඩා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපිට පුළුවන් යම්කිසි අවබෝධයක් අරගෙන ගොඩාක් ಗುಣපැත්ත පුරුදු කරමු. දැන් මං කිව්ව එක දැන් සංසාරගත ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් මේ ජීවිතේ සංසාරගත සංසාරේ විශ්වාස කරන්නේ නැති කෙනා දන්නේ සංසාරේ විශ්වාස කරන එක්කෙනා දන්නවා වෛරයක් කෙනෙකුට මේක අපි කිව්ව කවුරු හරි කෙනෙක් සාධාරණ ඉෂ්ට කරන්න කරන්න වෛර කරනවා. දැන් සාධාරණී තමන් ඉෂ්ට කරන්න ඉෂ්ට කරන්න තව කෙනෙක් වෛර කරනවා නම් අපිට මොකද්ද මේකෙන් තේරුම් ගන්න තියෙන්නේ? මේක ඒකාන්තයෙන්ම සංසාරේ ගෙන එකක්. එවනම් යා තවදුරටත් මොකද්ද කරන්න ඕනේ? ඉවසගෙන සාධාරණෙම ඉෂ්ට කරගෙන යන්නයි. එතකොට ඒ සමහර විට ඒ ජීවිතෙන් යාගේ ප්‍රශ්නේ විසඳෙන්න පුළුවන්. සමහර විට සව සංසාරියා ආත්මත් ආයමත් යන්නත් පුළුවන්. හැබැයි මෙහෙම එකක් තියෙනවා පින්වත්නි සසරේ යනතුරු මේවා හමු වෙනවාමයි. මේව නැති සසරක් නම් කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා. එහෙමනම් සංසාර කියන එක දුක් සහිත නෑ. එහෙනම් ඒකාන්ත සැපයෙන් යුක්තයි. එහෙනම් කවුරුත් කලකිරින දෙයක් දෙයක් නෑ. එහෙනම් පතන පතන ඒවා ඒ විදිහට මිශ්‍ර වෙනවා නම් කලකිරින දෙයක් නෑ මේකේ. ඉතින් මේ නිසා අපි පින්වත්නි මේක තේරුම් අරගෙන අපිට මේ සංසාර ගමනක් ඇවිල්ලා තියෙන්නේ කියන එක අවබෝධ කරගෙන මේ සංසාර ගමන වෙනස් කරන දේවල් මේ ජීවිතයට අපි එකතු කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ ඒකට. සංසාර ගමන වෙනස් කරන්න උපකාරී වෙන. ඒ කියන්නේ මේ සංසාර ගමනේ තියෙන භයානකම ප්‍රශ්නේ මොකද්ද ඔබ හිතන හැටියට? මොකද්ද සසර ගමනේ තියෙන භයානකම ප්‍රශ්නේ? සතර අපාය. සතර පායට වැටුනොත් ඒ කියන්නේ සමහර විට මේ මනුස්ස ලෝකේ ඉන්න කෙනා නිරේට වැටුනොත් දැන් අපිට හොයන්න බෑනේ මොකද දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ දිහා බලද්දී අපිට පේනවා හේතු හැදෙන විදියට තමයි ඵලය හැදෙන්නේ. එතකොට මේ ජීවිතයේදී කෙනෙක් පව් රැස් කරගත්තොත් ඒ පව් වලට අනුව එයා මරණින් මත්තේ නිරේට යන්න වුණොත් මෙයාගේ ජීවිතේට ඒක බල බරපතල ප්‍රශ්නයක් නේද? ඒක සංසාරේ පුදිච්ච එක්කෙනාට ඊළඟ ප්‍රශ්නේ තමයි තිරිසං අපායට යන්න වුණොත්. සංසාරේ වැටිච්ච එක්කෙනාගේ ඊළඟ ප්‍රශ්නේ තමයි ප්‍රේත ලෝකෙට යන්න වුණොත්. සංසාරයට වැටිච්ච එක්කෙනාගේ ඊළඟ ප්‍රශ්නේ තමයි අසුරෙක් වෙලා භූතෙක් වෙලා උපදින්න වුණොත්. ඒ මොකද ඒවා තියෙන අවාසිය මොකද්ද? ඒවෙන් තියෙන්නේ දුක්ඛිත ජීවිතයක්. කල්පනාවක් දිනු කරන්න බැරි ජීවිතයක්. සතිකුගේ වගේ. ඒ සතිකුට අපිට කන්න ටිකක් දෙන්න දෙත හැකියි. නමුත් මේ සතෙකුට කුසල් ලකුසල් පෙන්වා දෙන්න පුළුවන්. බෑනේ. දැන් අපි ආදරෙන් සතා හදනවා කියමු. හදලා අපි ගමු බල්ලෙක් ආදරෙන් හදනවා. මේ බල්ලගේ හැමදේම හොඳට කන්න දීලා පිඟානට බත් දානවා. බල්ලා කකා ඉන්න වෙලට අපි රත දැම්මොත් මොකද වෙන්නේ? බල්ලා කල්පනා කරනද මාව හදපු එක්කෙනා බල්ලට හිතාගන්න බෑ මේක. එතකොට මනුස්ස ලෝකේ හිතන්න පුළුවන් ශක්තිය අර මට්ටමට හැදුනොත් ඒක වෙන්නේ දැන් බලන්න පින්වත්නි අපේ මේ මොළේ ඊළඟට මේ ඇස කන නාසය මේ ඔක්කොම හැදුන්නේ මව කුසේනේ මව කුසී හැදිච්ච නාම රූප වල තමයි මේක හැදුනේ. එතකොට බල්ලෙකුගේ මේ ඇස කරනාසි දිව ශරීරේ මනස හැදෙන්නේ කොහෙද? ඒත් මව කුසී බල්ලෙකුගේ කුසීනේ. ඊට පස්සේ ඒක පිහිටන්නේ එයාගේ ලෝකෙට ගැලපෙන විදියටයි. එතනින් එහාට කරන්න බෑ. එතකොට බැරි වෙලාවත් මිනිස්සෙක් වෙලා හිත උපන්නේ කෙනෙක් ගිහිල්ලා බලුආත්මයක උපන්නොත්. මොකද වෙන්නේ? දැන් සමහර මිනිස්සු නම් කියන මං අහලා තිනවා අනේ පොසත් ගේක බල්ලෙක් වෙලා උපන්න නම් තේරෙයි. ඇයි පොසත් ගේක බල්ලෙකුට තියෙනවද මේ සාමාන්‍යයෙන් ගම් බල්ලෙකුට තියෙන නිදහස? නෑ නේද? දැන් පොසත් ගේක බල්ලෙක් හරි දුකක් විඳිනවා. පුංචි කූඩුවක හිර වෙලා ඌට ඌට සතුටක් නැහැ ඌට නිදහස ඇවිදින්න නැහැ නිදහස ඌට අර තාඩු ගෑල්ලක් උස්සලා බත් කෑම එක අස්සට දානවා. එසේ ඔක ඇතුළේ දවසම ඉන්න ඕනේ. කැරි කැරි කි. ඊට වඩා ගමේ බල්ලෙක් ඉන්නවනේ විනෝදේ. නේ? දැන් බලන්න අපි හරියට කල්පනා කළොත් දුකක් විඳිනවනේ විශාල දුකක් විඳිනවනේ අර පෝසත් ගෙදර බල්ලා. අපිට වෙන්නේ නැහැ නේ මේ නිසා මේ කල්පනා කරන්න බෑ පින්වත් මේ ආත්මකට ගියාම. പ്രേත ලෝකෙට ගියාම කල්පනා කරන්න බෑ. පෙරේත වෙහිච්ච ඇත් එක්ක අපි කතා කරලා තියෙනවනේ. කල්පනා කරන්න බෑ ඒගොල්ලෝ. යක්ෂි වෙහිච්ච ඇත් එක්ක අපි කතා කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ කල්පනාව දියුණු වෙන්නේ හිතා ගන්න බෑ. කියනෝ නෑ නෑ අපි යන්නම් මේ ඇගෙන් යන්නම් කියනවා. ඒ කියන්නේ ඇත්තද බොරුද? බොරු කියන්නේ. ඒ කියන්නේ අර දැන් අපිට පේනවා මේ ඔක්කොම ඒ වැරදි මානසිකත්වය හැදෙන්නේ කොහේදද? ගොඩක් විට මනුස්ස ලෝකෙදී. මට මේ මෙන්න මෙහෙම එකක් තේරිලා තියෙනවා මනුස්ස ලෝකෙ ගැන. මනුස්ස ලෝකෙට ගොඩාක් ඇවිල්ලා ඉන්නේ දිවි ලෝක වලින් කියලා මම හිතන්නේ. දැන් ඔයගොල්ලෝ ගොඩාක් කොහින්ද ඇවිල්ලා තින්නේ? දිවි ලෝක වලින් ඇවිල්ලා තියෙන මනුස්ස ලෝකෙට. හැබැයි මෙහිදී ලෙස්සල යනවා. ආයේ දිවි ලෝකෙට යන්නේ නැහැ. බුද්ධ බුද්ධ දේශනාවක තියෙනවා ශාසනේ පිරිහුණු කාලෙට දිව්‍ය ලෝක හිස් වෙනවා කියලා. ශාසනේ පිරිහුණු කාලෙට දිව්‍ය ලෝක හිස් වෙන්නේ ඇයි? දැන් දිව්‍ය ලෝක ආයස චුත්ත වේවි චුතේ කොහෙටද යන්නේ ඒගොල්ලෝ? මනුස්ස ලෝකෙට එනවා. දැන් මනුස්ස ලෝකෙදී ඒගොල්ලෝ හොඳට කාලා බිලා ජීවත් වෙද්දී මේගොල්ලන්ට පින් කරන ධර්මයක් හම්බ වෙන්නේ නැහැ. මේගොල්ලන්ට ජීවිතය ගැන කියා දෙන්න ධර්මයක් නැහැ. එතකොට මේගොල්ලෝ මනුස්ස ලෝකෙ තුල හිතෙන හිතන දේවල් කරනවා. එතකොට සංසාරේව මුණ ගැහෙනවා, ප්‍රශ්න එනවා, වෛරේ පිටව ගන්නවා, අකුසල් කරනවා. දිවි ලෝකෙට යන්න තියෙන අවස්ථාව මගහැරිලා ගිහිල්ලා ආයෙ වැටෙන්න මොකේද? සතර ආපායට ලිස්සල යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දිවි ලෝකවල චුත වෙනකොට චුත වෙනකොට දිවි ලෝකෙ මිනි ආයෙ දෙවිවරු පහළ වෙන්නේ. ඇයි දෙවියන් වෙලා උපදින්නේ? උපපාතිකෝනේ. දැන් මිනිස්සු හැටියට අපි උපදින්නේ මොකේද? ඔව් මව් කුසී. දිව්‍ය රූප උපදින්නේ කොහොමද? උපපාතිකෝ දැන් මෙහි මිනිස්සයා මැරෙනකොට උපපාතිකෝ දෙවියන් අතර උපදින්න යාට ලොකු පිනක් තියෙන්න ඕනේ. දැන් ඒ පින මෙයාට උපද්දව ගන්න බැරි නම් මේ ජීවිතේ එයා උපපාතිකෝ දෙවි කෙනෙක් වෙයිද? වෙන්නේ එයාගේ පින එහෙම සකස් වෙන්නේ නැත්තම් සකස් වෙලා තියෙන යාට තිරිසං අපාය නම් තිරිසං අපායට යනවා. නිරේ යනවා. එතකොට මොකද වෙන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා බුද්ධ ශාසනයේ අතුරුදහන් වේගෙන යන යද්දී දිව්‍ය ලෝක ඔක්කොම පාළු වෙනවා කියනවා. ආයේ දිව්‍ය ලෝක පිරෙන්න ගන්නේ බුද්ධ ශාසනය බබලනකොට. ඒ ඒ මිනිසු දෙවි ලෝක ගැන දැනගන්න ඕනේ. දැනගත්තට පස්සේ මේ ධර්මය පුරුදු කරන අය ඊට පස්සේ ධර්මය පුරුදු කරන්න ලේසි තැනට යනවා. කොහෙද? දිවේ ලෝකෙට. දැන් මේ මේ කාලේ ධර්මයේ මනුස්ස ලෝකෙ පුරුදු කරන්න අමාරුයි. ධර්මයේ පුරුදු කරන්න ලේසි කොහෙද? මේ කාලේ ධර්මයේ පුරුදු කරන්න ලේසි දිවි ලෝකෙ. එතකොට දැන් මනුස්ස ලෝකෙට ආපු එක්කෙනා දිවි ලෝකෙ යතොත් යන්න ඕනේ කොහොමද? ධර්මය පුරුදු කරන්න පුළුවන් කෙනෙක් හැටියටයි. දැන් මේ වගේ දැන් බලන්න හිතලා දැන් අද මෙතන ධර්ම දේශනාවක් පවත්වනවා කිව්වහම වැස්සි හරි ඔබට හිතුන්නේ නැද්ද මේකට එන්න? වැස්සි හරි එනවා. වැස්සි හරි ඇවිල්ලා ධර්මය අහන්න ඕන කියලා එනවා. හැමෝටම හිතෙනවද? හැමෝටම හිතෙන්නේ නැහැ. දිවි ලෝකෙත් ඒ වගේ. දෙවියන් අතර සියලුම දෙවිවරු ධර්ම හොයන් යන්නේ නැහැ. දිවි දිවි ලෝක උපන්නට පස්සේ ගොඩාක් දෙවිවරු මොකද කරන්නේ? අර දිවි සැපයෙන් විනෝද වෙවි ඉන්නවා. නමුත් අර පුරුදු වෙච්ච එක්කිනා සත්‍ය මොකක්ද? පින මොකක්ද? කුසල් මොකක්ද? ධර්ම මොකක්ද කියලා ඔය යනවා. එතකොට ඒකත් දාහස ස්වභාවයක් නේ? එහෙනම් අපි මේ ජීවිතේට අන්නේ පුරුද්ද හදා ගන්න ඕනේ. ඒකයි මේ ජීවිතේට අර පුරුද්ද හදා ගන්න ඕනේ. මොකද්ද මේ සත්‍යයට ආසා කිරීම. ඇත්ත දකින්න ආසා කිරීම. සත්‍ය ධර්මයට ආසා කිරීම. එතකොට සත්‍ය ධර්මයට ආසා කරන කෙනා ආස කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේට. උන්වහන්සේගේ ගුණ සිහි කරගෙන උන්වහන්සේව ශාස්ත්‍රුන් වහන්සේ හැටියට පිළි අරගෙන උන්වහන්සේට ගුණ කියක් තියනවද? උන්වහන්සේගේ ගුණ නමය අදහාගෙන ඒ ගුණ නමය සිහි කරගෙන ඉන්න ඕනේ. එතකොට යාට තියෙනවා බුදුරජාන් වහන්සේගේ අවබෝධය පිළිගත්තාම හරි යහපතක් පින්වත්නි. හරි වාසි. උන්වහන්සේගේ අවබෝධය පිළි නොගෙන හිටියොත් හරි යහපතක්. මේ දවස්වල අර අම්පාර පැත්තේ මට ආරංචියක් ආවා මේ ආගමට යන්න රුපියල් 40000ක් දෙනවා. කොල්ල පොලිමේ ඉන්නවලු. දැන් මේ තිසරණ විකුණනවා. රුපියල් 40000ට මේ 40000 කෑබිව ඉවරයි. ඊට පස්සේ ගන්න තියෙන මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය. නිකන් 40000 දෙන්නේ තමන්ගේ අතින් පිරිත් පොත පාගෝල බුදු පිළිම කඩෝල තමයි අරක දෙන්නේ. ද ගන්නවා ඒක. එතකොට දැන් මේ தත්ත්වෙට ඒ කියන්නේ මොකද්ද මේ උනේ? නෑ නෑ මම දකින්නේ මෙච්චරයි. මේ පැහැදිලිවම සරණ ගියාට මේක තෝරන්න කෙනෙක් හිටියේ නෑ. සංසාර ගමනක් ගැන අවබෝධයක් තිබුණේ නැහැ. මේ අපි මේ භවයෙන් භවයට යන ගමනක් බව දන්නේ නැහැ. මේ නොදන්නකම, ඒ කියන්නේ අවිද්‍යාව නේද මේකට හේතුව? දැන් අපිට මේ ජීවිතය තුළ මේ අවබෝධය අපිට ඇති කරගන්න බැරි වුණොත් අපිත් අහුවෙන්නේ නැද්ද ඔය වගේ දේවල් වලට? අහුවෙන්න පුළුවන් නේ. ඉතින් මෙහෙනම් පින්වත් එහෙමනම් පින්වත්නි මේ අනුතරින් අපි බේරෙන්න නම් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අපේ හිතේ පැහැදීමක් ඇති කරගන්න ඕනේ. ඒකට අපි මොකද්ද කියන්නේ? ශ්‍රද්ධාව. මේක ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ බලයක් හැටියට. බලයක් හැටියට කියන්නේ ඕනම දෙයකදී අපිට හිතට ඇති කරගන්න ශක්තියක් හැටියට. එතකොට යාගේ ජීවිතය ඇති වුණොත් ආර්ථික ප්‍රශ්න නැති බැරිකම් අර්බුද මොකක් ආවත් යාට බුදුරජාණන් වහන්සේ කියලා දෙන ශ්‍රද්ධාව ඒක විනාශ කරගන්නේ නැහැ යා. ඒ ශ්‍රද්ධාව තුළ ඉන්නවා. එතකොට මේ ශ්‍රද්ධාව තමයි අපිට තියෙන පළවෙනි පිහිට. දෙවෙනි පිහිට මොකන්ද? සද්දා සීල. පංච සීලය. අපි සතුන් මරන්නේ නැත්තම් අපි අනුන්ගේ දෙයක් හොරකම් කරන්නේ නැත්නම්, කඩා වඩා ගන්න නැත්නම්, බොරු කියන්නේ නැත්නම්, පවුල් කඩා හිරවන්නේ නැත්නම්, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැත්නම් අපේ ජීවිතේ අපිට 100න් ඉන්න පුළුවන් නේ. සද්දා සීල. තුන්වෙනි එක මොකද්ද? ශ්‍රුත. ශ්‍රුත කියන්නේ දහම් දැනුම. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන අපිට දැනුමක් තිබ්බනම් අපේ ජීවිතය ගැන සෑහෙන තේරුම් ගැනීමක් එක්ක යන්න පුළුවන්. දැනුමක් නැත්තම් මොකද වෙන්නේ? අපි හිතන්නේ මේ අපි මේ සංසාරේ ඉස්ස ඉස්සලාම ඉපදිලා කියලා. දන්නේ නේ. අපි හිතන්නේ පළවෙනි වතාවට ඉපදුනා, පළවෙනි වතාවට ලෙඩ වෙන්නේ, පළවෙනි වතාවට මැරෙන්නේ කියලා. නමුත් ධර්මඥානය තිබොත් අපි දන්නවා අපි ඉපදිච්ච වාර කෙලවරක් නැහැ. නොඒක ආකාරයෙන් අපි මැරුණා. නොඒක ආකාරයෙන් ඉපදුණා. ඉතින් ඉපදින අතරේ යම් කිසි අවස්ථාවක් අපි දැන් මිනිස්සු වෙලා ඉන්නවා. දැන් මේ මනුස්ස ජීවිතේ මේ අපි දන්නේ නැහැ කොයි වෙලාවෙ මැරිලාද කියලා. ඒ මැරිච්ච එකම මනුස්ස ජීවිතේ කතන්දරේ ඉවරයි අලුත් කතන්දරයක් පටන් ගන්නවා. ඉතින් මේ නිසා මේ ගැන අපි දැනුම ලබාගෙන මේ ජීවිතය සුරක්ෂිත කරගන්න ඕනේ. සද්දා සීල සුත ත්‍යාගය කියන්නේ මොකද්ද? දීම පුරුදු කරන්න ඕනේ. ඔව්. අපි දීම පුරුදු කරන්න ඕනේ. ඒ දැන් අපි දෙන්න ඕනේ මෙහෙමයි. අපි ගත්තත් අපි කාට හරි යමක් දෙන්න ඕනේ අපි ආස කරන දෙයක්. අපි ආස කරන්නේ නැති දේවල් දෙන්න එපා. ඔබ ආස කරනවා නම් රසවත් කෑම කන්න ඔබ දෙන්න ඕනේ මොනවද? රසවත් කෑම. ඔබ ආස කරන්නේ අලුත් ඇඳුම් අඳින්න නම් ඔබ දෙන්න ඕනේ මොනවද? අලුත් ඇඳුම්. ඔබ කැමති හොඳ සෙරප්පු දෙකක් දාන්න නම් ඔබ දෙන්න ඕනේ හොඳ සෙරප්පු දෙකක්. ඔබ කැමති හොඳ පළතුරු කන්න නම් ඔබ දෙන්න ඕනේ හොඳ පළතුරු. ඇයි ඔබ නැත්තම් ඔබට ලැබෙන්නේ දීප විදියට ලැබෙන්නේ. ඔබ ලස්සන දේවල් දුන්නොත් ලස්සන දේ ලැබෙනවා. මිහිරි දේ දුන්නොත් මිහිරි දේ ලැබෙනවා. උතුම් දේ දුන්නොත් උතුම් දේ ලැබෙනවා. ඔබ නීරස දෙයක් දුන්නොත් නීරස දේ ලැබෙනවා. බාල දෙයක් දුන්නොත් බාල දේ ලැබෙනවා. මේ නිසා දෙන්න හොඳ දෙයක්. කෑම වෙලා දුන්නත් රස රසට හදලා දෙන්න. පිරිසිදුව දෙන්න. ඒ මොකද හේතුව? මේ බින විදිහට තමයි ඔබට ආපහු ලැබෙන්නේ. මේ ඒ නිසා මේ ලැබීම කියන්නේ හරි පුදුම එකක්. හරි ඒක තේරුම් ගන්න මේ ඒ දීලා තිබ්බොත් තමයි ලැබෙන්නේ. එහෙම නැත්නම් නෑ. ඉතින් ඔබට මේ ඒ ගැන ඔබ තේරුම් ගන්න හිටියොත් ඔබට හරි යහපතක්. මොකද මේ දීලා දැන් දීපු දෙයක් දීලා තිබ්බේ නැත්තම් නියම පිළිවෙලකට ලැබෙන්නේ ලැබුණත් ලැබිච්ච දේ පාවිච්චි කරන්න බෑ. ඒ නිසා දීපු දීපු බව සංසාරියම දීලා තියෙන එක හරිය ප්‍රයෝජනයි. බුදුර ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ ගොඩක් තියෙන වෙලාවට දෙන්න කිව්වා. පොඩ්ඩක් තියෙන වෙලාවට දෙන්න කිව්වා. මොකද සමහර විට අපිට දුප්පත් අය ඉන්නවා සමහරු අනේ අපිට දෙන්න නෑනේ අපිට සල්ලි නෑනේ අපිට තියෙනවනම් දෙනවනේ කියලා අර තමන්ම ඒ ලැබෙන මොනවා හරි කාලා බීලා වේදම් කරගන්න මිසක් පොඩ්ඩක්වත් දෙන්නේ නෑ. එතකොට දෙන්නේ නැති වුණාට පස්සේ ආයෙමත් එයාට ලැබෙන්නේ නෑ. මම බුද්ධ දේශනා තේරුම් ගත්ත දවස් ඉඳලා මම නම් මට පුළුවන් ආකාරයට මම හැමදේම දෙනවා. ඉතින් පුරුදු වෙන්න ඕනේ අපි. මොකද ගිහි පැවිදි කතාවක් නෑ. දැන් බලන්න හිතලා දවසක් සුමනා කියලා කුමාරියක් බුදුරජාණන් වහන්සේට දාන දීලා ඇගුවා භාග්‍යතුන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා මං මට උත්තරය දෙන්න. හා කිව්වා. භාග්‍යතුන් වහන්සේ දෙන්නේ කියලා කිව්වා. දෙන්නම ශ්‍රද්ධාවෙන් සමානයි කිව්වා. සීලේනු සමානයි කිව්වා. එක්කෙනෙක් දානි දෙනවා අනිත් එක්කෙනා දන් දෙන්නේ නැහැ. එතකොට එක්කෙනෙකුගේ දීම අඩුවක් තියෙනවා. කිව්වා භාග්‍යතුන් වහන්සේ මේ දෙන්න ගිහිල්ලා දෙවියන් අතර උපදිනවා. මැරිලා. ඉපදුනාට පස්සේ මේ දීපු නොදීපු එක මේගොල්ලන්ට බලපානවද කියලා ඇහුවා. බලපානවා කිව්වා. ඒ කොහොමද කියලා ඇහුවා. එතකොට ගොස් සුමනා අර දීපු එක්කෙනා දෙවියන් අතර ලස්සන දෙවියෙක් කිව්වා. බල සම්පන්න දෙවියෙක් කිව්වා. ආනුභව සම්පන්න දෙවියෙක් කිව්වා. දීපු නැති එක්කෙනාට ඒක නෑ කිව්වා. ඊට පස්සේ ඇහුවා එහෙමනම් ස්වාමීනි මේ දෙවියන් අතර ඉන්න දෙන්න චුත වෙලා manuss ලෝකේ ඉපන්නොත් මිනිස්යන් අතර මේගොල්ලන්ගේ වෙනසක් තියනවද? තියනවා කිව්වා. දීපු නැති එක්කෙනා දුප්පත් මිනිසෙක් කිව්වා. තේජස් නැහැ කිව්වා. දීපෙක් කෙනා එහෙම නැහැ කිව්වා. තේජස් මිනිස්සෙක් කිව්වා. ඊට පස්සේ කිව්වා ස්වාමිනී නම් ඒ දෙන්න මහාන වුණොත් පැවිදුණාට පස්සේ වෙනසක් තියනවලු. වෙනසක් තියනවා කිව්වා. දීපු එක්කිනාට පැවිදුණාට පස්සෙත් ලැබෙනවා කිව්වා. දීපු නැති එක්කිනාට පැවිදුණාට පස්සේ ලැබෙන්නේ නැහැ කිව්වා. දැන් ඔන්න මහමුණාට ලැබෙනවා. එතකොට බයිනවා මහමුණාට ඔන්න සින්නග ඔක්කොම යනවායි කියලා බයිනවා. ආසපු දාගෙන ඉන්නවා කියලා බයිනවා. එතකොට බයින තවත් කෙනෙකුට බැනලා තවත් කෙනෙකුගේ පින වහන්න පුළුවන්ද? බෑනේ. ඒ වහන්න බෑ. දැන් ඔබ දකින්න මං වාහනේ කියනවා. මේ වාහනේ මගේ නෙමෙයි. මහත් එක් දීලා තියෙනවා. මට තෙල් ගහගෙන කැමති විදිහකට යන්න කියලා. මේක මගේ පිනක් නෙමෙයිද? ඉතින් මේ පිනට බැන්නොත් වාහනේ ඒ වගේ වාහනයක යන්න පිනක් නැති එක්කෙනා බණියාන් අන්න අන්න අන්න බලාපන් කියලා හරියන්නේ ඒක. නේ? එතකොට අපි කවදාවත් තව කෙනෙකුගේ පින් වලට බැන්නොත් මොකද වෙන්නේ? ඒ එයාගේ ඒ බැනීම හේතුවෙන් පින අවලංගු වෙනවා නම්, පින නැති වෙනවා නම් එයා මේ ලෝකේ පින් කියලා එකක් නැහැ. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කළා දීපු නොදීපු බව පැවිදුණාමත් බලපානවා කිව්වා. සමහර පැවිද්දන්ට නෑ කිව්වා. හරියට දාන්නේ නෑ කිව්වා. හරියට සිවුරු පිරිකර නෑ කිව්වා. ඉන්න නෑ කිව්වා. සමහර පැවිද්දන්ට හොඳට හැමදේම ලැබෙනවා කිව්වා. මේ දීපු නොදීපු බව. ඉතින් මේක තේරුම් ගන්න එක්කෙනා මොකද කරන්න ඕනේ? දීම පුරුදු කරන්න ඕනේ. ඊළඟට ඇහුවා එහෙමනම් භාග්‍යතුන් වහන්සේ මේ පැවිදි වෙච්ච දෙනම ධර්මයේ හැසිරලා ධර්මයේ හැසිරලා නිවන් දැක්කොත් එතකොටත් වෙනසක් තියනවාද කියලා ඇහුවා. බුදුරජාන් වහන්සේ පිළිතුරු දුන්නා සුමනා ඒතකොට නම් දීපු නොදීපු දෙක බලපන්නේ කිව්වා. එතකොට අර දෙවියන් කිව්වා නෑ කවුද සුමනා කුමාර කිව්වා අලමේව දානානි දාතුම් අලමේව පුඤ්ඤානිකාතුම් එහෙනම් භාග්‍යතුන් වහන්සේ දන් දීම කරන්න ඕන දෙයක් වයි පින් කිරීම කරන්න ඕන දෙයක් වයි දේව භූතස්සෙප උපකාරානි පුඤ්ඤානි. දෙවියන් වෙලා උපන්නත් උදව් කරන්නේ පිනමයි. මනුස්ස භූතස්සෙප උපකාරානි පුඤ්ඤානි. මිනිස් වෙලා උපන්නත් උදව් කරන්නේ පිනමයි. පබ්බජිතස්සෙප උපකාරානි පුඤ්ඤානි. පැවිද්දන්ට උදව් කරන්නේ පිනමයි කියලා. එහෙනම් අපි මතක තියාගන්න ඕනේ දෙවියන් වෙලා උපන්නත් උපකාරී වන්නේ පිනමයි. මිනිසුන් උනත් උපකාරී වන්නේ පිනමයි. පැවිද්දන් උනත් උපකාරී වන්නේ පිනමයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ දවසක් ඇව්වා භාග්‍යතුන් වහන්සේ සමහරු බිස්නස් ව්‍යාපාර පටන් ගන්නවා. මේ ව්‍යාපාර පටන් ගත්තාම ඉඩකඩම් විකුණලා ලොකු මුදල් ආයෝජනය කරලා ව්‍යාපාර පටන් ගන්නවා. මේ බංකොලොත් වෙනවා. මොකද කියලා ඒවා? සංසාරේ පොරොන්දු වෙලා දෙන්නම් කියලා දීලා නැහැ කිව්වා. එතකොට මේ ජීවිතේ බලාපොරොත්තු තියාගෙන පටන් ගන්නවා ඉෂ්ට වෙන්නේ ඊට පස්සේ ඇහුවා භාග්‍යතුන් වහන්සේ සමහර බිස්නස් පටන් ගන්නවා සාමාන්‍ය ජීවත් වෙන්න ආදායම තියෙනවා දියුණුවක් නැහැ ඒ මොකද කියලා ඇහුවා ඒ තමයි සාමාන්‍ය විදිහට දීලා යන්තම් දීලා යන්තම් හම්බ වෙනවා කිව්වා භාග්‍යතුන් භාග්‍යතුන් වහන්සේ සමහරු පොඩියට පටන් ගන්න ව්‍යාපාර විශාල විදිහට දියුණු වෙනවා ඒ මොකද කියලා ඇහුවා විශාල වශයෙන් දීලා කිව්වා. මේ නිසා පින්වත්නි මේ ත්‍යාගය කියන එක අපි පුරුදු කරලා තියෙන්න ඕනේ. එතකොට සද්දා, සීල, ශ්‍රුත, ත්‍යාග. ඊළඟ එක ප්‍රඥා. ප්‍රඥා කියන්නේ නෝනින් කල්පනා කිරීම. මේ ජීවිතය ගැන, සසර ගැන අවබෝධයක් ඇතුව සිටීම. මේ කරුණු පහ අපිට ඇති කරගන්න පුළුවන් නම් මොන පහද? ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, පඤ්ඤා කියන පහ පින්වත්නි අපට යම්කිසි පිළිසරණක් මේ බුද්ධ ශාසනයෙන් ලබා ගන්න පුළුවන්. මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ යම්කිසි උපකාරයක් අපිට ගන්න පුළුවන්. නැත්තම් මේ ජීවිතේ නිකම්ම කාලා බිලා ගෙවිලා යයි. අපි ආචිල සීලක ජීවිතය වගේ. දැන් අපි ගත්තොත් සාමාන්‍ය ජීවිතයක පොඩි කාලේ ඉඳලා ඉන්නවා ඉස්කෝලේ යනවා රස්සාව කරනවා කසාද බඳිනවා දරුවෝ හම්බ වෙනවා දරුවන්ගේ කටයුතු කරනවා නාකි වෙන මැරිලා යනවා වෙනසක් නැහැ අපි ඊට පස්සේ අපි දැන් මට ඉස්සර මතකයි දැන් නම් එහෙම කියන්නේ මේ ආච්චිලා ඉස්සර මං ආච්චිලාගෙන් අහනවා ආච්චි දැන් ඔයා දැන් සෑහෙන කාලයක් මනුස්ස ලෝකේ දැන් ආච්චි දැන් කොහෙද ඉතින් ඉන්නේ අනේ දන්නේ නැහැ කියනවා ආච්චි දන්නේ නැහැ දැන් කොහේ යයිද කියලා. ඒ මොකද හේතුව? ඒ ජීවිතයට උමනා කරන සැලැස්ම හම්බ වෙලා නැහැ. එතකොට ජීවිතයට උමනා කරන සැලැස්ම තමයි ওই පහ. සද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, පඤ්ඤා. මේ මේ පහ තමන්ගේ ජීවිතයට ගන්න එක තමන්ට. ඒක කාටවත් හොරකම් කරන්න බෑ. පැහැර ගන්න බෑ. විනාශ කරන්න බෑ. දැන් Taman දානයක් දුන්නා නම් ඒකේ පිනේ විපාක ලැබෙනවා. ඒක පැහැර ගන්න බෑ කාටවත්. Taman යහපතක් කළා නම් ඒක විපාක ලැබෙනවා. ඒක නැති කරන්න බෑ. ඒක ඒක අයිති කර්ම කර්මඵල න්‍යායට නේද? ඉතින් මේ නිසා පින්වත්නි අපි බුදුරජාණන් වහන්සේ කරේ හිත පහදවාගෙන හැමතිස්සෙම මේ පැහැදීම පවත්වුවොත් අපිට ඊළඟ ජීවිතයට ස්ථිරම උපකාරී වෙන්නේ නැද්ද? උපකාරී වෙනවා. අපි සීලවන්ත වෙලා හැමතිස්සෙම මේ සීලය පැවැත්වුවොත් ඊළඟ ජීවිතයට උපකාරී වෙන්නේ නැද්ද? උපකාරී වෙනවා. අපි දහම් දැනුම ඇති කරගෙන හැමතිස්සෙම අපි ජීවිතේ ධර්මයත් එක්ක ගලප ගලප බැලුවොත් ඊළඟ ජීවිතයට උපකාරී වෙන්නේ නැද්ද? උපකාරී වෙනවා. අපි ත්‍යාගය හැමතිස්සෙම පුරුදු කළොත් පුළුවන් හැටියට ජීවිතයට උපකාරී වෙන්නේ නැද්ද? උපකාරී වෙනවා. අපි ප්‍රඥාව පුරුදු කළොත් උපකාරී වෙනවා. සමහරට අපිට මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරගන්න බැරි වුණොත් සමහර විට ඊළඟ ජීවිතයේ ස්ථිරවම අවබෝධ වෙයි. ඒ මොකද හේතුව? මේ ජීවිතයේ ඒකට වීරියක් අරගෙන නිසා. එතකොට සමහර විට යා දිවි ලෝකෙ උපදී. ඔන්න දැන් දෙවි කෙනෙක් වෙලා ඉන්නවා. ඔන්න ඉහළ දිවි ලෝක වලින් ධර්මයේ කියනවා දිවි ලෝකෙ. එතකොට මෙයා පෙළමින්න දී බණහන්න යන්නේ. මේ පුරුදු. ඉතින් මේ නිසා පින්වත්නි ඔබට මතකද මා මුලින්ම කිව්වා අපි මේ ආපු සසර ගමනේ අපිට හැදිලා තියෙන දේ මොන ස්වභාවයක්ද? ධාතු ස්වභාවයක්. එහෙනම් යම් කිසි තැනක අනාත්මද එතන ධාතු ස්වභාවයක් තියෙනවා. ආත්මය කියන්නේ මොකද්ද? ඔව් Tamanට ඕන හැටියට, තමාගේ නියමයට අනුව, Tamanගේ නියෝගයට, Tamanගේ ඕඩර් එකට ක්‍රියාත්මක වෙන දෙයට තමයි ආත්මය කියන්නේ. ඉතින් එහෙම අපිට නියෝග කළා මේ මේ විදිහට හිටපේ මෙහෙම හිටපේ කියලා අපිට මේ අපිට එකක්වත් පාලනය කරන්න බෑ. මේ අස ගන්නාසී දිවකමන සද්බෑ කර්ම කර්ම විපාකත් බෑ. එහෙනම් යම් කිසි තැනක අනාත්ම නම් එතන තියෙන ධාතු ස්වභාවයක්. ඒ ධාතු ස්වභාවයේ තමයි අපි කරන කියන දේවල් වලට අනුව හැදි හැදි හැදි හැදි යන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි අපි මේක හොඳට තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතේ අපි සාර්ථක කරගන්න කල්පනා කරන්න ඕනේ. ওই පහ ඇති කරගෙන මොනවද පහ? ශ්‍රද්ධා, සීල, සෘත, ත්‍යාග, ප්‍රඥා කියන මේ පහ දිනු කරගෙන අපි මේ ගෞතම බුද්ධ ශාසනයේ චතුරාරි සත්‍ය අවබෝධ කරගන්න අප සියලු දිනාටම වාසනාව